ගුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුදලාලි කොහේ ගියාද මන් දන්නේ නැහැ. කාර් දෙකම පේන්ටනේ. මුදලාලි මහත්තයා මුදලාලි මහත්තයෝ දැන් එළි වෙලා හුඟක් වෙලා බඩු ගන්න ආපු මිනිස්සු බලන් ඉන්නවා කඩේ අරින්නකල්. මුදලාලි මහත්තයා නැගිටින්න නැගිටින්නකෝ හොඳ වෙලාව නැගිටින්නකෝ. ඕ ඕ ඒ හිම්බන්න. උඹ ගිහින් කඩේ ඇරලා මිනිස්සු ඉල්ලන දේවල් දීලා සල්ලි ආය කරහා මුවන් පැලසේ ආරච්චි මාස්ටියත් බලන් ඉන්නවා මුදලාලි හම්බුවෙන්ට. හ්ම්. ආරච්චිලට කියහන් ඒ ගනුදෙනුව කරලා ඉවරයි කියලා. මොන ගනුදෙනුවද මුදලාලි? බොල මගේ අර පරණ කාර්ක ගන්ටයි ආරච්චිල එන්ට ඇත්තේ. ඒක මං ඊයර විකුණුවා කියහන්. මං තාම නිදි කියහන්. හා ඒ ආරච්චි මහත්තයා කිව්වා කොහොම හරි මුදලාලිව හැරවගෙන මේන්ට කියලා. ඒ මිනිහට මං අනන්ත සැරයක් කිව්වා ඒ පරණ කාරක අරන් දාන්න කියලා. කෝ ඇහුවද? කාරක විකුණාට පස්සේ දැන් එනවා ඒක සල්ලි වලට ගන්න. ඒ ආරච්චි මහත්තයා මේ මං දැක්ක මේ පොකට්ටුවේ කාසිකොල මහා ගොඩක් ගෙනත් ඇඟිල්ලේ කෙල ගගා ගනිනවා. කෙල ගගා ගනිනවා. මුදලාලි මෑවිත් කතා කරුවොත් හොඳයි මං හිතන්නේ. බොට මං කියන දේ කරන්න ඇයි බැරිද? ඔබ ගිහින් ආරච්චි වලට කියාපන් මං ඊයලා ඇලි වෙන ජාමේ ගෙදර ආවි කියලා. ඇයි කියලා හැවුවොත් ඒ ආර අනිත් කාලක ලස්ස ගන්නකට විකුණපු සන්තෝෂෙට ඊයලා පාටියක් දැම්මයි කියහන් යාළුවොත් එක්කලා. මොකද්ද පාටිය කියන්නේ කියලා ඇහුවොත් මොකද්ද මන් දෙන උත්තරේ? මිනිහෝ පාටියක් කියන්නේ ලොකු තන්තෝෂයක් ආවම මිනිස්සු තමන්ගේ යාළුවෝයි නෑයෝයි එකතු කරලා කාලා බීලා නටලා විනෝද වෙන එක. ඔබ ගෙහින් ආරච්චිලට කියහන් මං අන්නේ පාටියක් දැම්මයි කියලා. කාරක විකණපු සන්තෝෂේ. එතකොට ආයේ ආරච්චිලට දැන්ුවේ නැත්තේ කියලා. ඒ පාටියට ආරාධනා කළේ නැත්තේ ඇයි කියලා. ඌ ආරච්චිලට වඩා හපන්. බොල හිම්බන්නේ. බොට මං කියාපු හරිය කියලා කඩේ ඇරලා බඩු විකුණපන්. දුපයන්ට කඩයන්ට. එහෙමයි එහෙමයි. ආ ආ ආන්නේ එනවා යාරච්චිලා උන්නාන්සේ මේ පැත්තට බස්සම කරකවාගෙන. ඔබ කියන් කවුරු ආවත් මේ කාමරේ දොර අරින්ට මං එපා කියලා තියෙනවායි කියන්නේ. හ්ම් බල. එතකොට හයි ඇයි කියලා. ඔය කියන් මං ඊයරා එළි වෙනකල්ම නිදාගත්තේ නැති හින්දා කොයි ලොක්කාව දොර අරින්න එපයි කිව්වයි කියලා. ඒකනම් කියන්න බය හිතෙනවා මුදලාලි. ආරච්චිලගේ අතේ තියෙන අර උල්ලු උල් තියෙන කළු පාට බස්සමක් ඒක උස්සල තමයි මට කිව්වේ මුදලාලි එක්කවරින් කියලා. ඒ කළු බස්සමට බය වෙන්න එපා උඹ. මං කියාපු දේ ඇහුව නැත්තම් කුද ගහගන්න කියහන්. ඒ කුද ගහන එක මුදලාලිම කියන්ට මෙන්න දැන් මේ දොරගාව ඉන්නවා. කාටද බොල ඒ කුද ගහ ගන්නට කීවේ? ඈ? කොම්බේ මහ ලොකු මුදලාලි ඈ කතා කරපන් කතා කරපන් නෑ නෑ නෑ අයිබම් මේ නෑ තමුන්නාන්සේනේ තමුන්නාන්සේ නෙවෙයි ඒ කිව්වේ අර වෙන කාටද කිව්වේ? අරහන් අරහන් මේ දොර. ආ උඹ ගාව යතුරු නැද්ද? අරහන් ඕක. නෑ අයිබුවන්. නෑ. යතුරු මුදලාලි අතේමයි තියාගන්නේ. ආ මේ කාමරේ අතුලේ ඉන්නේ මුදියල්ස්ලාගේ මුදියද? නැතිනම් වෙන කවුද? ඈ? මම මන් දන්නේ නෑ. මේ මේ කාමරේට ඔය ඔය ඔය මේ කාමරේට උරසින් අනින්න එපා දොර කැඩෙයි. ඵලයන්ට ඵලයන්ට කිව්වා. බොට බැරි වුණා උඹේ මුදලාලියට කියන්න මම මේ පලාතේ ආරච්චි මහත්තයා ඇවිත් ඉන්නවයි කියලා නේද ඈ මගේ වැඩ රාජකාරි සේරම දාලා මම මේ ආවේ වෙන මුලාදෑනියෙක් යන ගමනක්ද ඈ කතා කරපිය කොල්ලා කතා කරපිය මාව එලව ගන්නකොට මං කතා කරන්නේ කොහොමද තමුන්නාන්සේ දැක්කාම මං බයත් වුණා හරි හරි හරි වඳින්න ඕනේ නෑ දන ගහලා හ්ම් නැගිටපන් නැගිටපන්. මං කීවනේ බොට මං සමාව දෙනවයි කියලා. හ්ම් මේ බැරිද උඹට තේ කඩේට ගිහින් කඩේ ඉන්න මිනිහගෙන් හොඳ බිත්තර කෝපි උදේට කන්ට තියෙන ආප්ප ඉන්දියාප්ප පිට්ටු පොල් කිරි හොද්ද එක්ක කුරහම් රොටි එතකොට කෝලි කුට්ටු කෙහෙල් ගෙදීමේ තව මොනවා හරි ඔය සුවඳ ගහන සුරුට්ටු මිටියෙක් වෙයි අර එළියේ කෑම මේසෙට ලැහැත්ති කරන්ට කියන්න. හරි හරි මං ඒක කරන්නම් ආයි බුවන්. තව මොකුත් එහෙම ඕන නැද්ද? ඔව් ඔව්. මගේ මැනිකේ කීවා ආපයි සීනි සම්බෝලයි ගේන්ට කියලා. හා. ආයවත් හරි ගස්සපන්. හැබැයි ඉක්මන් කරහන්. මේ මේ මේ මේ මේ මොකද්ද උඹේ දම? හීම් බණ්ඩා. ආ හීම් බණ්ඩා. එන්ට එහෙනම් එහාට. හ්ම් ආ හා හීම් බණ්ඩා හීම් බණ්ඩා බොම ලස්සන නමක් නේ. යන් යන් එහෙනම් හීම් බණ්ඩා. ඒ හීම් බණ්ඩා. පස්තරේ දැන්වීම දැම්මින්ද අදත් මිනිස් වේවි මගේ අනික් කාර්යය ගන්න. ඔය ගේට්ටුවේ දැන්වීමක් කළාපන් ඒ කාර් එක විකුණුවා කියලා. එහෙමයි මුදලාලි මහත්තයා. මොනවා මොනවා? හේයි මුදියන්සේ මම මේ සල්ලි හොයාගෙන උදේ පාන්දරින්ම එනවයි කිව්වේ ඒ කාර් එක ගන්න නේද? ආහා. ආ. මේ ආරච්චි මස්සිනානේ. පමා වුණා වැඩි මස්සිනේ. මොකද්ද පමා වුණා වැඩි කිව්වේ? මං මගේ බක්කි කරත්තේ ගොනයි දෙකම සයිබුට විකුණලා සල්ලිත් තරම් ආවේ. සල්ලිත් තරම් මගේ පරණ කාර් එක ඊයේ රෑබෝ එකගෙන එනකොටම විකුණලා ඉවරයි. මම් බොට කීවා කාසි හොයාගත්තු ගමන් ඇවිත් ඒ කාර් එක සල්ලි වලටම ගන්නවයි කියලා. ඈ ඒ විතරක් නෙමේ. ඒ කාර් එක එලවන්ට ඩ්‍රයිවරයෙක් ඕනේ කියලා. අර දිගා මඩුල්ලේ බෑනට කීවා. ඈ ඒකට කීවා විතරයි වෙන කාගේදෝ කාර් එකක් එලවපු ඩ්‍රයිවර් ඒ රස්සාවට පයින් අහලා ඊයේම අස්වලාව මං ගන්නට ගිය උඹේ කාර් එක එලවන්ට. ඕ. ඈ මොකද hina වෙන්නේ? මොකද මේ hina වෙන්නේ? ඊටිපන්සමේ දෙපැත්තට අවුල්ලාගෙන මැදින් අල්ලගත්තාම මොකද වෙන්නේ? හරි හරි උඹේ ඔය hinaව නවත්තලා ඒ කාර් එක ආපහු ගෙනල්ලා දෙනවද නැද්ද මට? මාසිනා මේ අහක දාපන් ඒ නෑදෑකම මාසිනා. උඹ මගේ නෑකමට වටින්නේ නෑ මුදියෝ. බලහන් බලහන් මං උඹේ කීමට අවුරුදු ගාණක් මගේ බක්කි කරත්තේ ඇදපු වෛරයි කරත්තේ දෙකම මං කීවද ඒ වෛරයි කරත්තේ විකුණන්ට කියලා උඹ කීවේ නැද්ද උඹ කීවේ නැද්ද මට සල්ලි නැතුව නම් කාර් එක ගන්න එන්න ඕනේ නෑ ආ නෑදෑකමට ගනුදෙනු කරන්ට ගියාම සල්ලි නෑකමයි දෙකම විනාසයි කියලා උඹ කීවේ නැද්ද? මං එහෙම කීවද මන් දන්නේ නෑ. නමුත් මගේ අලුත් කාරකට ගෙවන්න තිබ්බ සල්ලි සේරම ඊයේ ගෙව්වේ නැත්තම් ඒ කාර් එක දීපු කම්පැනිය මට කීවා ඒක ඊයේම ආපහු අල්ලගන්නවයි කියලා. ඒ හින්දායි මං කීවේ කාසි නැතුව නම් එන්ට එපයි කියලා. තේරුණාද මස්සිනා? බලන්න බලන්න උඹ හින්දා මං වැටිච්ච අමාරුවක හැටි බලන්න. කරත්තේ ඇදපු වෛරා ගුණා කීයටවත් විකුණන්න එපා කියලා මට මගේ මායියා ලොකුයි දුව බිසෝයි පන්සලේ හාමුදුරුවෝයි සේරම කීවා. ඒත් මං උඹේ කාර් එක අරගෙන ලොක්ෙක් වගේ පස්සා සීට් එකේ ඉඳගෙන ගිහින් මගේ தත්ත්වෙ පෙන්වන්නම් කියලා හිතාගෙන නේද වික්කේ මං ඒවා ඈ දැන් මට ලොකුගෙන් බේරෙන්න බැරි වෙයි. ඇයි වෛර ගුණා විගුණුවේ විකුණුවේ කියලා. කාටද වික්කේ කියලා අහනවා. ඇයි වික්කේ කියලා අහනවා. කාර් එකක් ගන්නටනේ වික්කේ. කොහෙන්ද ඉතින් ඒ කාර් එක? ඒක ගත්තේ කොළඹ මරදාන පැත්තේ ඉඳලා ආපු බිස්නස් කාරේ. මිනිහා මෙහාට එව්වේ කොළඹ ඉන්න මගේ සිරිමල් පුතා. මේහාපා මන් දෙනවා ඒ කාර් එකට සල්ලි. හ්ම්. ඇහුණද? මේ තියෙන්නේ ඒ සල්ලි මේ ආ මේ තියෙන්නේ සල්ලි මේ මේ නමුත් ආරච්චි මාසිනේ දැන් මේ කාලෙක කීයටවත් ආපහු ගන්න බෑ. ඊට වඩා නරක දේ වෛර ගුණයි කරත්තේ ආපහු ගන්න එක. අනේ අම්මා පල් අනේ මගේ ඉස්මුල් ආකාශයට නගින්නේ ඔන්න ඔය වෙලාවට තමයි. බොලන් මුදියෝ මං ඒ කරත්තේ ගුණයි විකුණුවේ ගිය බදාදා. ආ. ඔව්. ඉතින් එහෙමනම් ඇයි එදා හරි ඊට පහුවෙද හරි ආවේ නැත්තේ කාරක ගන්ට? මං හිතුවා ඒ වේලි වේලි තිබ්බ කාරක ගන්න කවුරුවත් එන්නේ නැති වෙයි. එතකොට උඹේ ගණනත් අඩු වෙලා තියෙයි කියලා. <laughs> මොකද hina වෙන්නේ? ඒ ඉස්සර මාසිලා. දැන් පත්තරේ දැන්නීමක් දාපු ගමන් පොලිමේ ඉන්නේ කස්ටමර්ස්ලා. කවුරු වෙනවා කිව්වා? කට්ටමර්ලා කවුද? කස්ටමර්ලා කියලා මගේ සිරිමල් පුතා කියන්නේ ගැනුම්කාරයින්ට. ඉතින් එහෙමනම් මාත් ඒ කට්ටමර්ලා කෙනෙක් නේ. ඈ මට ඒ කාර්යක නැත්තම් මට gederin බේරෙන්න බැරි වෙයි. වෛරා ගුණා වික්කයි කියලා දැන් මට සෝලිතියයි ඒ බක්කි කරත් එනන් නැති වුණාට තව එකක් හදාගන්න පුළුවන් කියමුකෝ. නමුත් මගේ ලොකු කීවේ කීයට ගියත් වෛරා විකුණන්ට එපා කියලායි. මහත්තයා. මොකලාගේ මහත්තයා කවුද මහත්තයෙක් ඇවිත් අපි අර හංගපුව රාත්තල් 10ක් ගිලන කොන්ට්‍රෝල් ගන්නට කොන්ට්‍රෝල් ගන්නට ගිලනවා නෑ කියහා එහාට මං කියන දේ ආන්නේ නෑ මුදලාලිම කියනවා නම් තමයි හොඳ ඒයි කොල්ලෝ උඹ කියහම් මේ මුදලාලියා ඊට වඩා ලොකු පුරස්නකට උත්තර දෙන්න බැරුව ඉන්නවයි කියලා. එතකොට ආයි මොකද ඒ ලොකු පුරස්නේ කියලා? ආ මේක ගොම් පුරස්නයක් කියහන්. වෛරගුණා වෙනුවට අපි වෙන ගොනෙකුයි පරණ කරත්තේ වෙනුවට බොලන් මුදියෝ වෛරගුණා වෙනුවට වෙන ගොන් රජෙක් ගෙනත් දුන්නත් මගේ මායියා ලොකු නෙවෙයි සතුටු වෙන්නේ. ඕ උන්දෑ සතුටු කරන්ට තිබ්බ එකම කාරණාව තමයි මුදියගේ ওই අනික් කාරකේ නග්ගාගෙන මහා ගලේ දේවාලෙට එක්ක යන්නේක. එහෙම ගියා නම් දේවාලේ කපුරාමිට කියලා කාරයකට දුම්මලා අල්ලලා පෑන් ඉහලා ආශිර්වාද කරවන්න ඉඩ තිබ්බනේ ඔව් එහෙමනම් මම මගේ පුතාට ටෙලිෆෝන් කරලා වෙන කාර් එකක් මෙහාට එන්න කියලා. එපා එපා එපා එපා වෙන කාර් එකක් ගත්තට ලොකු සතුටු කරන්න බෑ. අනික වෛරගුණා අපි කොහොමද හොයන්නේ ඈ? හරි අපි වෙන හොඳ ගොන්නාම්බෙක් හොයමු. ඔය කතා කරන ගුණාම්බ තමයි මට ඒ තීක්කලේ බැඳගෙන මට ගමම්බි මං යන්ට වෙන්නේ. එහෙනම්. ඇයි මොදියෝ බොට තේරුණේ නැද්ද මං ඒ කාර් එක ගන්ට සල්ලි හොයාගෙන එනවයි කීවාම බොට මාව එච්චරවත් විශ්වාස නැද්ද මං අහන්නේ විශ්වාස නැත්තේ නෑ විශ්වාසයක් ඇත්තෙත් නෑ ඈ ඈ මොකද්ද මොකද්ද අන්තිමට කිව්වේ නැත්තේ නෑ කියලා කිව්වේ මේ මේ මේ අහන්ට ආරච්චි මාසිනා මම මාස කීයක් තිස්සේ කිව්වද මගේ දෙවනි කාරක ගන්ට කියලා කොහොමද ගන්නේ ගිනි ගණන් කීවාම නෑ නෑ නෑ මං දහසරයක් විතර ඒකේ ගණන් අඩු කර කර කිව්වා ඒක අරන් දාන්න කියලා මස්සිනා මොකද මට කිව්වේ නෑ නෑ නෑ මට ඔය කාරබාර උනේ නෑ තිරික්කලයි වෛරයි හොඳටම ඇති කිව්වා ඊට පස්සේ කීවා ඔය කාර් එක ගත්තාම ඩ්‍රයිවර් කෙනෙක් ගන්නටත් වෙනවා මිනිහට පඩි දෙන්න වෙනවා ඒ හින්දා තිරික්කලේ යන එක හොඳයි කියලා. අරමානි කරත්ත දක්කන්ට ගන්නේ 58යි කිව්වා. ආයෙ දවසක් කීවා කාර් එක කැඩුනාම ජරිස් කාර්යය සිය ගණන් සල්ලි ඉල්ලයි කිව්වා. මුදලාලි මහත්තයා මුදලාලි මහත්තයා අර අහවල් දෙය ඉල්ලන මහත්තයා අදිමදි කරනවා අපි බඩු කිරන තරහදී හරි නෑයි කියනවනේ. මොන මොන ඔබ තරහදී බන්දුවාන පැත්තේ අඩියට අර කාන්දන් කෑල්ල දාලාද කිරුවේ? එහෙමයි. මම ඔබට කියවනේ කාන්දන් කෑල්ල අල්ලලා බඩු කිරුවාම රාත්තලක බර තුන් කාලයි කියලා. මේ මේ ඒ මහත්තයා මේ කලිසම් ඇඳපු කෙනෙක්ද? වැදගත් මහත්තයෙක්ද? ඔව්. දිග කලිසම් ඇඳපු මහත්තයෙක්. ඉක්මනට ගිහේ කාන්දන් කෑල්ල පෙන්නේ නැතුව ඉන්න අරන් දාලා ලුණු මිරිස් සම්බල් වලට දාන ඒවා ආපහු හරියට කිරලා දීපන්. එහෙමයි. මොකද්ද මොකද්ද ඔය කසකොසුව ඈ නෑ නෑ ඒක මේ අපේ කඩේ පුරස්සෑ මස්සිනා මම මේ කල්පනා කරන්නේ ගෙදර ගිහින් මං ලොකුට මොනවද කියන්නේ කියලායි ලොකු කොහෙත්ම කැමති වුණේ නෑ වෛරා විකුණනවට නමුත් මං පොරොන්දු වුණා අද ඉඳලා අපි ගමන් බිමන් යන්නේ කාර් එකෙන් කියලා. හරි ඉතින් මං කොළඹ ඉන්න සිරිමල්ට කෝල් ලෙව් එකක් දීලා වෙන කාර් එකක් එපා එපා වෙන කාර් එකක් නෙවෙයි මං ගේනවයි කීවේ මුදියා පාවිච්චි කරපු අර දිග කාර් එක. ඒත් මං කීවා මං ඒ කාර් එකේ පිටිපස්ස ආසනේ ලුකුත් එක්ක යනකොට මාව පෙනෙයි දිසාහා මොදුරුවෝ නැත්තම් මහා ජන්තු උන්නාන්සේ වගේ පෙනෙයි කියලා. එතකොට පාරේ ඉන්න පිරිමි ඔළුවෙන් සුම්බර ගලවලා දෙකට නැමිලා අපට වඳී කීවාම ලොකුත් කැමති වුණා. හරි ඉතින් මං ඒ වගේම දිග කාලකක් ගෙනත් දෙන්නම් කිව්වනේ. ඈ ඒකේ මොන මොන සෙපයාරු කරන්ට වෙයිද කවුද දන්නේ. මට මතකයි මුදියා එක සැරයක් ගත්තු කාර් එකක තිබ්බ සෙපයාරු වැඩ හදන්න මහා ගොඩක් සල්ලි වියදම් කෙරුවා. කොයි කාර් එකද ඔය කියන්නේ? මං ඕවෑ නන් දන්නවා නමුත් මට මතකයි එක සැරයක් කීවා ඒකේ කාර්බොරේ කැඩුනයි කිව්වා. ආ අනෙක් දවසේ පිට්ටෝන් එක ගෙවිලයි කිව්වා. ආයෙ සැරයක් ගියර් බොස් එකද මොකක්ද එකක් ඔන්න ඔහොම කිව්වා. මුදලාලි මාත්‍යා අර නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා රහසක් කියන්ට තියෙනවා කියලා. මම මේ ආරච්චි මහත්තයාට කාර් එකක් ඉක්ුණලා එනකල් ඉන්න ගියාන් හිම්බණ්ඩා. එපා එපා එපා මං කිව්වා මට වෙන කාර් කටුවක් ඕන නැහැ කියලා. මේ මේ අහනවා මුදියෝ. දැන් මේ පරණ කාර් එක කීයටද උඹ බික්කේ? ඒකෙන් කොච්චර ලාභද? ඒ සල්ලි කොහෙද දැම්මේ? ඒ මොකටද ඒ විස්තර? ටැක්ස් දෙපාර්තමේන්තුවට ඔට්ටුව දීලා මාව කොටු කරන්නද? මට ඒ කාලෙක ඔහෙට විකුණන්ට ගියේ ගානට වඩා ලස්ස දෙකක් විතර ලාභ තියාගෙන වික්කේ. අන්න අන්න ඒ ලාභෙන් භාගයක් මට දෙන්න ඕනා. මගේ අලාභෙට. නැතිනම් මං දානවා ලොකු නඩුවක් මට වෙච්ච පොරොන්දුව කඩ කෙරුවටයි වෛරයි කිරික්කලේ විකුණන්ට කියාපු එකටයි දෙකටම. මට ඉන්නවා සාකිකාරයෝ 10 දෙනෙක් විතර. මෙන්න බොලේ වැඩ. ආරච්චි මස්සිනා මේ ඔහේගේ පැත්තට සාක්කි 10ක් නම් මගේ පැත්තට මම 50ක් හොයාගන්නවා. මං කොච්චරකල් බලා හිටියද මගේ අනික් කාර්ක ගණී කියලා. ඒ කාර්ක ණයට දෙන්න අලිමදි කෙරුවේ නැද්ද? ඈ? කාර්ක ඕනේ නම් කාසි තේරම අරගෙන ඇවිත් මිසක් ඒ ගැන කතා කරන්ට එපා කීවේ නැද්ද මට? කොයි ඉතින් සල්ලි අරන් ආවද? මේ මේ මේවා මේවා සල්ලි නෙවෙයි නම් කොස්කොලද මේ තියෙන්නේ? ඈ? කෝ කෝ කෝ මට දෙනවා කියපු කාර් එක දෙමු මෙහාට. දෙමු මෙහාට. නැතිනම් මං නරකම නිහා කියන්ට එපා ඕනේ. මං කිව්වා ඒ කාර් එක මෙලාකට කොළඹ පංචිකාවත් යති කියලා. මම මේක ලේසියෙන් අරින්නේ නෑ පුතෝ. එක්කෝ මට ඒ දිග කාර් එක ඕනෑ. මොකද කියන්නේ? ඈ? ලොකු බලාගෙන ඇති දැන් ඒ දිග කාර් එකේ නැගලා අර මහ ගලේ දේවාලෙට යන්න. හරි පොඩ්ඩක් ඉන්නවා ඔහොම. මං කොළඹ ඉන්න මගේ සිරිමල් පුතාට ටෙලිෆෝන් කරලා ඒ වගේම දිග කාර් එකක් ගෙන්නලා දෙනකම්. හැබැයි අද හවස් වෙයි. ඒකෙන්ට. හා. හලෝ. හලෝ. හරි. හරි මං ඉන්නම්කෝ. හැබැයි පරණ ඩක්කු කාර් එකක් නම් මගේ ඇඟේ ගහන්න හිතන්ට එපා ඕම්. මං දෙන්නේ බොහොම හොඳ සල්ලි. හලෝ හලෝ <laughs> මේ තාත්තයි කතා කරන්නේ පුතේ. ඕ. <laughs> මං අර කාර් එක ඊයේ වීක්කා. පොඩ්ඩ ලාභයක් ගත්තා. <laughs> දැන් මේ අන්න මේ ආරච්චි මස්සිනාටත් හා හා ඔව් ඔව් ඔව් සල්ලිත් ගෙනල්ලා තියෙනවා සල්ලිත් ගෙනල්ලා තියෙනවා අර අර පරණ තරහට පරණ කාර් කටුවක් නම් එපා කියනවා සිරිමලාට හලෝ පුතාට ඇහුණාද ආරච්චි මාමා කියාපු එක ඔව් ඔව් ඔව් පරණ තරහට පරණ එකක් නම් එපාලු. හ්ම්. හ්ම්. හා හා හා හරි පුතා එවන්ට වහම. හෝ හෝ හෝ හෝ අහනවා මේ කාර්කේ රෝද හතරම කැරකෙනවද? බ්‍රේක් ගහපුවාම නවතිනවද? පැට්‍රෝල් බෝතලයක් දැම්මහම පැට්‍රෝල් මනින්නේ ගැලුම් වලින් මස්සිනා. ඈ ගැලුමක් කියන්නේ කොච්චර? ඈ ඒකට අර අරක්කු බෝතල් කීයක් අල්ලනවද ඒ ගැලුමට? ඔය ටයර් හතරම හොඳද? හුලං ගහපුවම ඒ හුලං කොච්චර කල් තියෙනවද? තව අර අර කළු පාට තෙල් දාන්නත් ඕනද? සෙපයාරු කරන්නත් ඕනද? ඒ සේරම හොඳට තියෙනවා නම් මිසක් මේ මුවන් පැලස්සේ පලාතට එවන්න එපා ඔන්න කබලක් නම්. හලෝ. හලෝ. ආ පුතාට ඇහුණා නේද? ආ ආ. හලෝ. ඒ සේරම චැක් කරලා චැක් නෑ චැක් නෑ මන් දෙන්නේ ආමු සල්ලි. මං ওই චක්ලියන මිනිහෙක් නෙවෙයි කියනවා කියනවා. මස්සිනා පුතා කියන්නේ ඒ සේරව චැක් කළා. පොදිසි කරලාලු තියෙන්නේ. ආ හා හරි පුතා හරි පුතා මං තියන්නම් එහෙනම්. හා හා. ඒ ඒ උනාට මා තෝදිසි කරලා මිසක් ගන්නෙ නෑ ඔය එන කාර් එක මුදියෝ. මස්සිනා ගන්නවා කාර් හොදිසි කරන්ට. මං අද ගහනවා ගෑරේජ් එකේ හෙඩ් බාස් ලූකස්. ලාලි මහත්තයා. ඔව්. මේ නෝනා යන්ට හදනවා. මට ඒක හොඳටම අමතකුණා. තව ටිකක් ඉන්ට ගියාම හිම් බලා. සේරම හරි දැන්. ඔව්. ආ මේ සේරම හරි කියේ නෑ. හා කොහොමද සේරම හරියන්නේ? ඒ කාර්කේ ගණන කීයද කිව්වේ නෑනේ මට. ඒක බලාගන්න බැරිය කාර්ක අහරම. ආ හැමද. එහෙමනම් මට මේ රුපියල් 100 කොළ 5 6ක් මාරු කරලා දෙනවා. ආ. ඔව්. ඈ? මොකද පොකට් එකෝ. පොකට් තුවත් නෑ. කීරෑ කාලයක විකුණලාගත්තු සල්ලි මිටිය දාපු දිග සුදු ලියුම් කවරෙත් නෑ. ඒ හීම් බණ්ඩා දුවලා ගිහින් අනිත් කාර් එකයි පොකට් එකයි සුදු ලියුම් කාරේ තියනවාද කියලා බලපන් ඉක්මනට. අර නෝනා වේග කියන්ට තමයි. මොකක්? මොනවා කියන්නද ආවේ? කවුද වෙස් මූණක් දාගත්තු මිනිහෙක් මුදලාලිගේ අලුත් කාර් එක හරි වේගෙන් එලවගෙන ගියා දැක්කයි කියන්ට. ඒ නෝනා මෙච්චර වෙලා බලා හිටියේ එක කියන්ත. ඊරේ සූර් වෙලා කාරක විකුණු කුසල්ලි අලුත් කාරකේ අසුරයි. <laughs> ඒ කාර් දෙකක් ගියා ලාභෙත් ගියා. <laughs> දැක්කද දැක්කද වෙරි වුණාම සූර් වුණාම වෙන දේවල් මොදියෝ. <laughs> මුවන් පැලස් අද රංගපෑවෝ විජේරත්න වර්කාගොඩ සෝම්සිරි චන්දසේන සමග කමල් දේශප්පය නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලනායක සෝමරත්න ලියන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්